සම්මා සම්බුදු සරණයි සදැහැති ඔබ සැමට. දුර ගමන් යන තනිව හැසිරෙන දෘශ්‍යමාන රූපයක් නොමැති මේ සිත පාලනය කරගන්නට කිසිවෙක් සමත් වේ නම් හෙතෙම මායාගේ බැම්මෙන් මිදෙන බවයි ධර්මයේ සඳහන් වන්නේ. සදහවතුනි, නිසාවෙන් සිත පාලනය කරගෙන සසර ජය ගන්නට ඔබට මඟ පෙන්වනු පිණිස බෞද්ධ නාලිකාව ඔබ වෙත ගෙනෙන ප්‍රතිවේක්ෂා දේශනා මාලාවේ අද ඉරිදා දවසේ අභිධර්ම දේශනාව ඔබ වෙත ගෙනෙන්නටයි මෙලෙස අප සූදානම් වන්නේ. සුපුරුදු පරිදිම අප සෑම දෙනා කෙරෙහි මෙත් සිතින් මේ දේශනාව පවත්වන්නට ධර්ම සභාවට වැඩමවා වදාළ අවසරයි පූජ්‍යපාද උඩදුම්බර කාශ්‍යප නාහිමිපාණන් වහන්සේ අපි සාදු නාදනම්වා පිළිගනිමු සාදු සාදු සාදු ප්‍රත්‍යවේක්ෂා දේශනා මාලාව නරඹන සදැහැති පින්වත් පිරිසක් අද දවසේදී මේ දේශනාවට Tamanගේ සදැහැති දායකත්වය ලබාගෙන කටයුතු කරනවා. මේ ගතවන්නේ දේශනා මාලාවේ 43 වැනි සතිය සතියේ අවසානයේ සනිටුහන් කරමින් අද ඉරිදා දවසේ අභිධර්ම දේශනාව පවත්වන්නට අපි දැන් ගෞරවනීය ස්වාමීන් වහන්සේට নমස්කාර පූර්වකව හැරයුම් කරමු. අවසරයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු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 චිත්තස්ස ඒක ධම්මස්ස සබ්බේ වසමන්ව භූති සදා බුද්ධ සම්පන්න පින්වත්නි අද දවසේත් අපි අද බොහොම විවේකීව හැම කෙනෙක්ම රැඳිලා ඉන්න ඉරිදා දවස අද දවසේත් අපි සූදානම් වෙන්නේ ඉරිදා දිනයට අදාළව අපි සාකච්ඡා කරන අභිධර්ම කරුණු සාකච්ඡා කිරීම සඳහායි මූලිකවම අපි දන්නවා අපි සාකච්ඡා කරපු දේවල් සාරාංශයක් මම හැමදාම අභිධර්ම වැඩසටහන ඉස්සරහ ඉදිරියේදී කියනවා පටන් ගද්දී. ඉතින් ඒක අපි හොඳින් අහපුවාම අපිට මේ පිළිබඳ උනන්දුවක් ඇති වෙනවා. දැන් වුණත් මේක පටන් අරගෙන අධ්‍යයනය කරන්න පුළුවන්. මොකද අධ්‍යයනය කිරීම ඉතාම වටිනවා. අභිධර්මය කියලා කියන්නේ අපේ ජීවිතයට එකතු කරගන්න පුළුවන් ධර්මයක් නිසාවෙන්. ඒක අපි හිතන තරම් බොහොම අපහසු එකක් නෙවෙයි. ඒක කරන්න පුළුවන් එකක්. මොකක්ද අභිධර්මයට අනුව අපේ ජීවිතය අවබෝධ කරගන්න යනකොට කොටස් හතරකට බෙදෙනවා. ලෝකේ තියෙන ඔක්කොම දේවල් ටික චිත්ත චෛතසික රූප නිබ්බාන කියන හතරට බෙදෙනවා. එතකොට නිර්වාණ ශාන්තියයි නිබ්බාන කියලා කියන්නේ අපි රූප කොටස පොඩ්ඩකට පැත්තකින් තියලා තාම සාකච්ඡාවට ගත්තේ නැහැ. චිත්ත චෛතසික දෙක ගැන තමයි සාකච්ඡා කරමින් ඉන්නේ. එතකොට චිත්ත චෛතසික කියලා කියනකොට ඒක අපි තේරුම් ගන්න ඕන අපේ අපේ තුළ සිද්ධ වෙන ක්‍රියාවලියක් ඒක. ඒක අනිත්‍ය තේරුම් ගන්න අනාත්ම තේරුම් ගන්න විශේෂයෙන් නාම රූප පරිච්ඡේද කරගන්න මේ සිද්ධිය මට අදාළ නැති බව තේරුම් ගන්න බොහොම වටිනා කාරණාවක් වෙන මේ ක්‍රියාකාරීත්වය සිත කියලා කියන්නේ විඥාණයටමයි චක්කු විඥාන සෝත විඥාන ගහන විඥාන ජීව විඥාන කාය විඥාන මනෝ විඥාන කියලා සිත කොටස් හයකට බෙදෙනවා. ඒතර ඒවට කියනවා චිත්ත කියලා. එතකොට සිතත් එක්ක එක්කම ඉපදිලා සිතත් එක්කම නැති වෙලා යන සිත ගන්න අරමුණම ගන්න සිත උපදින තැනම උපදින සිත නොවන අන්න වූ ක්‍රියාවන් වලට කියනවා චෛතසික කියලා. එතකොට ඒක හරියට නිකන් කොයි වගේද තේරුම් ගන්න පහසුයි හොද්දක රසය වගේ හොද්දක රසය කියලා කියන්නේ සිත නම් ඒ රසය හැදෙන්න රසය නොවන දැන් කහ දාලා තියෙනවා මිරිස් දාලා තියෙනවා එක එකව දාලා තියෙනවා ඒ දාලා තියෙන දේවල් රසයද නෑ ඒ දේවල් හේතු වෙලා තමයි මේ රසය හැදෙන්නේ අන්න ඒ වගේ තමයි සිතක් හැදෙන්න හේතු වෙන එකතු වෙන දේවල් තමයි චෛතසික කියලා කියන්නේ එතකොට අන්න එහෙම එකතු වෙන දේවල් අපි මේක මේ අපි මේ කතා කරන වැඩපිළිවෙල තේරුම් ගන්න මේකට හොඳ උදාහරණයක් හැමදාම පාවිච්චි කරගත්තා. ඒ තමයි පාසලක ඉන්න ළමයි ටික ළමයි ටිකක් ඉන්න පාසලක මේ ළමයින්ගෙන් එක එක එක එක හදලා තියෙනවා සමිති. අපි දැන් සිංහල සමිතිය, සාහිත්‍ය සමිතිය මේ විදිහට ක්‍රීඩා සමිතිය කීක සමිති වගේ හදලා තියෙනවා. එතකොට බලන්න දක්ෂ ගුරුවරයෙක් කාලයක් තිස්සේ ළමයි ආශ්‍රය කරපු පාසලේ හිටපු ගුරුවරයෙක්ගෙන් අපි අහනවා අහවල් සමිතියේ කොයි කොයි ළමයින්ද ඉන්නේ? අන්න එහෙනම් ඒ සමිතියේ ළමයි ටික ගුරුවරයා කියන්න දන්නවා. මේ සමිතිය හැදලා තියෙන්නේ මේ ළමයින්ගෙන් කියලා. ඊළඟට අහනවා වෙන අනිත් සමිතියේ කොයි කොයි ළමයිද ඉන්නේ? ආ කියනවා. එයාට ඒතරත් කියන්න පුළුවන් මෙන්න මේ ළමයි ටිකෙන් තමයි මේ සමිතිය හැදලා තියෙන්නේ කියලා. දැන් තව ක්‍රමයකට ඕක අහනවා. එකම දේ. මේ ළමයා කොයි කොයි සමිතියේද ඉන්නේ? හරිද? මේ ගුරුවරයා දන්නවා මේ සමිතියේ ඉන්න ළමයි ටිකක් ගැන දන්නා. එක ළමයෙක් අරගෙන මේ ළමයා සමිති කීයක් ඉන්නවද? සමහර ළමයි ඉන්න හැම සමිතියෙම ඉන්න. සමහර ළමයි ඉන්න සමිති දෙක විතරයි ඉන්නේ. නේද? අන්න බලන්න එකම සිද්ධියක් දෙපැත්තකින් අහනවා. අපි තුමු සමිති ටික කියන්නේ සිත් කියලා. එතකොට සිතක් හැදෙන්නේ චෛතසිකයන් එකතු වෙලානේ. එහෙනම් චෛතසික කියන්නේ ළමයි ටික කියලා. හරි. අන්න ඒ එතන කියන්න පුළුවන් වෙන්න ඕන එහෙනම් කෙනෙකුට මේ මේ සිත හැදෙන්න කොයි කොයි චෛතසික ධර්මද එකතු වෙන්නේ. කොයි කොයි චෛතසික ධර්ම එකතු වෙලාද මේ සිත හැදෙන්නේ කියලා අපිට කියන්න පුළුවන් වෙන්න ඕනේ. හරි. ඊළඟට ඒකේ අනිත් පැත්ත මේ චෛතසිකය කොයි කොයි සිත්වලද යෙදෙන්නේ කියලා කියන්න පුළුවන්කම තියෙනවා. හරිද? එන්න ඒ ටික තමයි සිත් සහ චෛතසිකයන්ගේ මේ සංයෝග වෙන සංප්‍රයෝග වෙන ක්‍රම. ඒකට නීති තියෙනවා. දැන් අපි ඒක ලේසි ඒ විදිහට තමයි බෙදලා තියෙන්නේ. සර්වචිත්ත සාධාරණ චෛතසික කියලා කිව්වොත් නමෙන්ම හම්බෙනවා. හරිද? මොන මොකද වෙන්නේ? හැම සර්වචිත්ත සාධාරණකම හැම එකම කියදෙනවා. හ්ම් ඒ හැම චෛතසිකයකම චෛතසිකයකම තියෙන කෘත්‍යයක්. ඒ කියන්නේ ක්‍රියාවක් මොකක්ද වෙන්නේ කියලා. ඒක දෙකක් තුනක් එකතු වුණාම අමුතු අමුතු වැඩ වෙන්නේ. හද එක්කෙනෙක් අපිට මොකෝ ලිබකින් වතුර යන්න තියෙනවා. එක්කෙනෙක් වතුර ඇදලා දෙනවා, එක්කෙනෙක් ඒවා දා ගන්නවා, එක්කෙනෙක් අරන් යනවා. ඉතින් ඇදලා දෙන එක්කෙනාගේ කෘත්‍යය ඇදලා දෙන එක. නේද? දා ගන්න එක්කෙනාගේ කෘත්‍යය දා ගන්න. ඒ තුන් දෙනාම එකතු වුණාම තමයි වතුර ටික අදාළ තැනට යන්නේ. ඒ වගේ සාමූහික වශයෙන් සිද්ධ කරන වැඩක් වගේ හරියට නිකන් ඒ ඒ සිත ඒ ඒ කෘත්‍යයන් ඒ ඒ චෛතසිකයන්ගේ ඒ ඒ කෘත්‍යයන් එකතු වෙලා සිතක් හැදෙනවා. අපේ අපිට මේ හැදෙන සිත් ඒ වගේ ඒ වගේ ඒවා ඒ චෛතසිකයන්ගේ මිශ්‍රණයක්. එන්න ඒ ටික එතකොට අපි දැනගන්න ඕනේ. මේ ධර්මය දැනගන්නකොට අපිට ඒක දැනගන්න ඕනේ. දැනගන්න ඕනේ කියලා අපිට හිතේ අයියෝව දැනගෙන වැඩේ. මොකද අපේ සිතක් හැදෙනකොට අපි ඒ චෛතසිකයන් ටික දැනගෙන හිත හදාගන්නේ. අපි හදාගන්නේ ඕක දැනගෙන වැඩක් නැහැ කියලා. නමුත් මේක දැනගැනීමෙන් තියෙන විශාල ලාභය තමයි අපිට පළවෙනියම තේරෙනවා හිත සකස් වෙන එක මගේ වැඩක් නෙවෙයි කියන එක පැහැදිලිව තේරෙනවා. ඒකට එකතු වෙන චෛතසික දැනීමත් මගේ වැඩක් නෙවෙයි කියලා තේරෙනවා. මෙච්චර සංකීර්ණ වැඩක් මගේ ළඟ සිද්ධ වෙනවද කියලා තේරෙනවා. ඉතින් මේවත් එක්ක ඉතා පැහැදිලිව අපිට ඊළඟට මේ මේ ක්‍රමයට මේක හැදෙනවා නම් මේක නිත්‍ය නෑ කියලා තේරෙනවා. නිත්‍ය නැත්තම් මේක සැප වෙන්නේ නෑ කියලා තේරෙනවා. ඒ වගේම ඒ වගේම තමයි මේක ආත්ම වෙන්නේ නෑ කියලා තේරෙනවා. ඒ විතරක් නෙවෙයි සමහර තැන්වලදී අපිට මේක ඕන තරම් ප්‍රායෝගිකව යොදව ගන්න පුළුවන් එකක් තියෙනවා. දැන් සෝමනස්ස සහගත අසංකාරික සිත්වල මම නිකන් උදාහරණයක් ගැන අපි ඉගෙන ගත්තේ දැන් මේක හරි වටින දෙයක් හම්බෙච්ච දැනක් හින්දා සෝමනස්ස සහගත අසංකාරික සිත්වල තීන මිද්ද උපදින්නේ නැහැ. අන්න බලන්න. අසංකාරික කියන්නේ අනුන්ගේ මෙහෙවීමක් නැති. සන්තෝෂයෙන් කරන අනුන්ගේ මෙහෙවීමක් නැති සිත්වල තීන මිද්ද උපදින්නේ නැහැ කියලා අපි දැනගත්තා. ඒක තීන මිද්ද යෙදෙන්නේ නැහැ. ඒ සිත් හැදෙනවා තීන මිද්ද යෙදෙන්නේ නැහැ කියලා. දැන් එතකොට බලන්න අපේ ළමයි පාඩම් කරන්න යනකොට තීන මිද්ද යෙදෙනවා. ඇයි ඒ? අසංකාරිකව නේන මම බලනවා ළමයාව පාඩම් කරන්න යවන්න ඕනේ අසංකාරික සිතකින් නෙවෙයි. නේද? අසංකාරික සිතකින් යවන්න ඕනේ. සෝමනස්ස එන අපි දැනගන්නවා මම මේ ළමයාගේ පාඩම් කිරීම කියන සිත උපද්දවන්න ඕනේ. මොකටද කොහොමද ඒ හිත උපද්දවන්න ඕනේ? පාඩම් කරන්න ඕනේ කියන ආරම්භනේ උපද්දවන්න ඕනේ. සෝමනස්ස සහගතව අසංකාරික කියන්නේ යාගය තුළින් උපද්දවන්න ඕනේ. කෝටුවක් අරගෙන හීතු කොහොම කියලා කිව්වහම ඒක අසංකාරිකද සසංකාරිකද? සසංකාරික වෙන කෙනෙක්ගේ මෙහෙවීමක් නිසා උපදින සිත. අන්න එහෙම ඉඳපු ළමයා නිදි කිරනවා. හරිද? අභිධර්මය දන්න කෙනා දැනගන්නවා කොහොමද සිතක් හැදෙන්නේ? ඒ ඒ සිත්වල මේ අනවශ්‍ය සිතුවිලි එන්නේ කොහොමද? එයා නිකන් ළමයාට පොත්පත් ටික විතරක් අරන් දීලා ඔක්කොම කරලා ඉන්නේ නැහැ. වැඩේ කරන්න අවශ්‍ය කරන හිත හදනවා. ඉතින් ඒ විදිහට අපිට මේ මේක තේරුම් අරගෙන යනකොට අපේ ක්‍රියාකාරීත්වයන් සමහර ඒවා පිළිබඳ අවබෝධ වෙනකොට තමන්ගේම ක්‍රියාකාරීත්වයන් පිනක් එහෙමත් කරද්දිත් බොහොම ලස්සනට පින කරනවා. දැන් ඔය අපරාධයට කාලනාශ කරගන්න. අභිධර්ම දන්නේ නැති මිනිස්සු කාලනාශ කරගන්න. ඇයි? දාන ගෙදර යනවා. හරි. සමහර අය දාන ගෙදරවල වල යන්නේ අනුන්ගේ දාන ගෙදරක් ආරාධනා කරපුවා කොහොමද? මම ඉස්සෙල්ලා මෙහෙම කියන්නම්කෝ. එකම දානයකට එකම කාලය අරගෙන එකම ධනෙ වියදම් කරලා එකම ශ්‍රමය යොදලා කට්ටියක් පින්කමක් කරනවා. දැන් ධනෙ එක ගන්නට යොදලා තියෙන එක හරියට බෙදාගෙන. කාලයත් එක ගන්නට යොදලා තියෙන්නේ. හරි ශ්‍රමයත් එක ගන්නට යොදලා තියෙන්නේ. එකම පින්කම කරන්නේ. ඔක්කොටම ලැබෙන ආනිසංස එකද? නෑ. මොකද්ද බලන්න වෙන්නේ? චේතනාව. එතන පහළ වෙච්ච චේතනාව. ඒක සෝමනස්ස සහගතව අසංකාරිකව ඥාන සංප්‍රයුක්ත ඒ චේතනාව වේදිච්ච කෙනාට ලැබෙන ආනිසංස ගොඩාක් හරි අනුන්ගේ මෙහෙයුමෙන් අපි දැන් අනුන්ගේ මෙහෙයුමෙන් දාන වලට යනවනේ දැකලා තියෙනවද ඒ කාලෙත් ගිහිල්ලා අරගෙනත් ගිහිල්ලා මොනවා හරි ඉතින් එකම දේ තියෙන්නේ චේතනාව හරි ගස්සගෙන ගිහිල්ලා නැහැ ටිකක් ඔළුව දාලා එනවා ඔළුව දාලා එනවා ලකුණු දාගෙන එනවා එහෙම ගිහිල්ලා තියෙන අපරාධය වියදම් කරගෙන ගිහිල්ලා තියෙන කාලෙත් ගිහිල්ලා ඉඳලත් එතන ඉතින් ආය සමහර අය ගිහිල්ලා තියෙන්නේ ඔළුව දාලා එනවා කියලා හිතන්නේ මොනම කර දෙද්දී ඉතින් අපේ දාන්නට ආවනේ යන්න එපා හරිද එහෙම නෙවෙයි යන්න කලින් හිත සකස් කරගෙන ගියා නම් ඒ ගිය කෙනාට පැහැදිලිවම ලොකු ආනිසංස වාරයක් ගන්න පුළුවන්කම තියෙනවා. ඒකින්ද අභිධර්මයේ දන්න අය ජීවිතේ ඒකේ ප්‍රායෝගික යොදාගත්තොත් විතරයි ජීවිතයේ අත්‍යවශ්‍ය තැන්වලදී චේතනා සකස් කරගන්න ගන්නවා. හරි. හොඳයි. කමක් නැහැ. ඒ ටික වෙනම මතක් කිරීමක් මේ තියෙන වටිනාකම තේරුම් කරවන්න ඕන හින්දා හොඳයි. දැන් අපි බලමු එහෙමනම් අපි දැන්ට කතා කරපු දේවල් ඔන්න ඔතෙන්ට කතා කරලා ඊට පස්සේ තව අපූර්ව જાතියක් කතා කරා ඒ තමයි මේ ප්‍රකීර්ණක සංඝය. අපි චිත්තය ගැන කතා කරා, චෛතසිකය ගැන කතා කරා. එතකොට චිත්තයන් ටික චිත්ත ප්‍රභේදයන් ටික වෙනම මම හැමදාම කියලා තිනවා සටහනක් හදාගෙන ඒක පොඩ්ඩක් තියෙන තැනක තියාගෙන මතක් තියාගන්න කියලා. චෛතසික ප්‍රභේදයන් ටිකත් එහෙමයි මතක තියාගන්න කියලා තිනවා. එතකොට මේ දෙකම තේරුම් ගත්ත කෙනෙක් මේ දෙකම හරියට දැනගන්න මතක තියාගන්න කෙනෙකුට ඔන්න දැන් කෘත්‍යයක් තියෙනවා කියලා මම චෛතසික වල කෘත්‍යයන් තියෙනවා කියවනේ. ඒ කෘත්‍යයන් වශයෙන් ගත්තොත් හිතට තියෙන්නේ එකම කෘත්‍යයයි. ඒකට කියනවා ආරම්මන විජානන ලක්ෂණය. අරමුණු දැන ගැනීම විතරයි. අරමුණු දැනීම විතරයි සිතෙන් කරන්නේ. ඒකින්ද කෘත්‍යයන් වශයෙන් ගත්තොත් සිත කියන එක එකක් විදිහට ගන්න පුළුවන්. සිත් ඔක්කොගෙම කෙරෙන්නේ අරමුණ දැන ගැනීම විතරයි. එහෙනම් දැන් නාම ධර්ම කියලා කියන එතකොට අපි අර 52ට සිත එකක් විදිහට එකතු කරනවා. එතකොට 53යි. අන්න ඒක ඒවට කියනවා තෙපනස් නාම ධර්ම කියලා. හරි 53ක් වෙන නාම ධර්ම කියලා කියනවා. අන්න ඒ නාම ධර්ම අපි ඒ නාම ධර්ම බෙදනවා ඒ වාගේ එක එක ආකාර වශයෙන් බෙදනවා මේ 53ම බෙදනවා එකක් තමයි වේදනා ભેදයෙන් වේදනාව ඒ නාම ධර්ම වල යෙදෙන ආකාරය අනුව බෙදීම් වලට ලක් කරනවා ඊළඟට හේතු යෙදෙන හැටියට බෙදීම් වලට ලක් කරනවා කෘත්‍යයන් අනුව බෙදීමට ලක් කරනවා ద్వාර අනුව ආරම්මන අනුව වස්තු අනුව කියන මේ ආකාරය හය ආකාරයකට බෙදෙන බෙදීමට ලක් කරනවා අන්න එහෙම බෙදීමට ලක් කරලා ඉගෙන ගන්න කොටසට කියනවා ප්‍රකීර්ණක සංග්‍රහ විභාගය කියලා. හරිද? එතකොට වේදනා වශයෙන්, හේතු වශයෙන්, කෘත්‍ය වශයෙන්, ద్వාර වශයෙන්, ආරම්භන වශයෙන් සහ වස්තු වශයෙන්. එතකොට අපි ඒවයින් වේදනා හේතු කෘත්‍ය ద్వාර කියන ඒවා සාකච්ඡා කරා. ආරම්භන කොටසේ තමයි දැන් ඉන්නේ. එහෙනම් ඔන්න දැන් ඉන්න තැන දන්නවා. හරිද? ආරම්භන කොටසෙත් අපි මූලිකව ඒ ආරම්භන සාකච්ඡා කරා. දැන් අද තියෙන්නේ අපි මොනවද චක්ක වශයෙන් තියෙන ආරම්භණය, සද්ද ආරම්භණය ඒවා හොඳට පැහැදිලි කරගත්ත සද්ද ආරම්භණය කියන්නේ මොකක්ද? ගන්ධ ආරම්භණය කියන්නේ මොකක්ද කියලා මතක ඇති සෝතප්ප්‍රසාදය ගැන කතා කරා. සෝතප්ප්‍රසාදයත් එක්ක ගැටිලා හරි ඒක හරීම රසවත් කතාවක් වුණා කතා කරද්දි මම ඒකයි එතනටම ආය ගන්නෙ. බලන්න මම ඒක පොඩ්ඩක් කියලා ඉන්නම් එතකොට අපිට ලොකු සන්තෝෂයක් ඇති වෙනවා මේ අලුතෙන් අහන අයටත් සෝතාරම්මණය කියලා කියන්නේ සබ්දයක් අරමුණු වෙනවා කියන එකනේ අපිට නේද මේ සංකල්ප වෙනස් වෙන හැටි බලන්න කොහේ හරි තැනක ඇහෙන සබ්දයක් අපිට අරමුණු වෙනවද අරමුණ ඔන්න කොහේ හරි තැනක කවුරු හරි අප්පුඩියක් ගැහුවා හරිද ඒ අරමුණ අපිට අරමුණක් වශයෙන් දැනෙන්නේ අත්පිරි සද්දේමද ඒ ගහපු අත්පිරි සද්දේමද නැත්නම් වෙන මොකද්ද නේද එහෙමනේ අපිට හිතෙන්නේ ඊට වඩා වෙනස් නැද්ද අර හේඳන් අත්පිරියක් ගහුවොත් ඒක එතනදී තියෙන සද්ද නෙවෙයි මෙතෙන්ට ඊට වඩා අඩු වෙලා නේද ඊට වඩා වෙනස් වෙලා ඒ සද්ද ඇහෙන්නේ ඒකට අපිට අරමුණ කියන්නේ මොකක්ද ඒකට බාහිර දෙයක් අරමුණු කරනවා අපි. දැන් මේ මගේ කටහඬේ සද්ද අරමුණු කරනවා. එතකොට මේ සද්ද ආරම්භණය කියන්නේ මොකක්ද? කියලා හිතපුවම අපිට තේරෙනවා මොකක්ද ඒක හරිය ලස්සන කතාවක් සද්ද ආරම්භණය කියලා කියන්නේ. ඒ ඒ දැන් මොකක් හරි දෙකක් මෙහෙම කැරෙනවා කියන්නේ මේ ගැටෙනකොට ගැටෙන්නේ රූප කලාප. ඒ ඒ ගැටීම සහ වෙන්වීම සිද්ධ වෙනවා රූප කලාප. ඒ වෙන්වීම සිද්ධ වෙනකොට ඒ ඒකත් එක්ක තියෙන ඒ කලාපයේ තියෙන වායෝ ධාතුන්ගේ චලනය වීමක් වෙනවා. අන්න ඒ වායෝ ධාතුවේ චලනය වීම හේතු කොටගෙන ඇති වෙන රූප පරමාර්ථය තියෙනවා. එතකොට ඒ ඒ වායෝ ධාතුව චලනය වීම හින්දා මොකද වෙන්නේ? ආයසරයක් ඒ අවට තියෙන රූප කලාපවල ගැටීමක් සිද්ධ වෙනවා. හරි? ඒවා හින්දා ආපහු වායෝ ධාතුව චලනය වෙනවා. ඒ යවට. හරි. ඒකේ චලනය වීම හින්දා මොකද වෙන්නේ? හැපිට ආය රූප කලාව ඝට්ටණය වෙනවා. එතකොට මෙන්න මේ විදිහට ඒ වායු චලනය නිසා ඒක ඉදිරියෙන් ඇති රූප කලාපයන්ගේ ගැටීම ඇති වෙනකොට අර ප්‍රථමයෙන් ඇති වුණ ගැටෙනේ වේගයට අනුව ඉදිරි රූප කලාප මේවා හැදෙන්නේ. ඒවැය වේගයට අනුව මේවා හැදෙන්නේ. ඇයි ඒ වායුවේ චලනය හින්දා. හරිද? එතකොට අපි කන ළඟට එනකම් මේක මේ සම්ප්‍රේෂණයක් නේද? නේද? මේක ඇවිල්ලා මොකද වෙන්නේ හිතන්නකෝ. මේ මෙතන ගැටෙනවා. ගැටෙනකොට මේ හරිය තියෙන වායුව චලනය වෙනවා. ඒ ගැටීම සහ අතහැරීමෙන්ද ශබ්දය උපදින්නේ. ඒ චලනයෙන්ද ඊට මෙහා ඒවා ගැටෙනවා අතහැරෙනවා. එතකොට එතන ශබ්දය උපදිනවා. හරිද? ඒ ඒ විදිහට ඒ විදිහට අතන ශබ්දය මෙතෙන්ට එනවා නෙවෙයි. ඒක වෙන්නේ මේකින්ද මේක උපදිනවා මේකින්ද මෙතන උපදිනවා මේකින්ද මෙතන උපදිනවා ඔහොම ඔහොම එන්න එන්න එන්න මොකද වෙන්නේ අඩු වෙනවා අන්තිමට මගේ කනට වදින්නේ මොනවද එතකොට සෝතප්‍රසාදයට නැත්තම් සෝතප්‍රසාද වස්තුව කියලා අපි කියනවා කනේ ඒ ශබ්දය ඇති වෙන තැනට ඒ ආසන්නයේ තියෙන රූප කලාප මේකත් එක්ක ගැටෙනවා අන්තිමට වෙලා තියෙන්නේ මෙතනම වෙච්ච වැඩක්. නේද? මෙතන වෙච්ච වැඩ එහෙමයි. එතකොට අතන වෙච්ච එකයි මෙතන කැළඹීමට හේතුනේ. හිත බලන්න මේක කොච්චර මේ මම ඔක ඉස්සෙල්ලාම අපි ආරම්භණය ගැන කතා කරනකොටත් මතක් කරා. මේක කොච්චර අද විද්‍යාවට අද තාක්ෂණික විද්‍යාවට සම්බන්ධද කියලා. රික්තකයක් හරහා ධ්වනි තරංගයක් ගමන් කරනවද? නෑ. වායු මාධ්‍ය විතරයි ධ්වනි තරංග යන්නේ. එහෙනම් මේකෙත් මොකද මේ කියන්නේ? වායු මාධ්‍ය නැති වුණොත් වායුවන්ගේ චලනය තමයි ඊළඟ රූප ටික ගැටෙන්න හේතු වෙන්නේ. වායුන්ගේ චලනය තමයි වායු ධාතුවේ චලනය තමයි ඊළඟ රූප. එහෙනම් හදිසියකට වායු මාධ්‍ය නැති වුණොත් මොකක්ද වෙන්නේ? හරි. එහෙනම් වසර 2000 ගානකට ඉස්සෙල්ලා බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුර මේක ඉතාම පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. මේක මම එකයි කියන්නේ අභිධර්මයේ හදාරන්න හොඳ හොඳ ඒවා හම්බ වෙනවා. නේද? අර අර කාට වුණත් අභිධර්මය හදාරන්න එපා වෙනවා අර ඉස්සෙල්ලාම තියෙන කොටසින්ද. චිත්තචෛතසිකයන්ගේ අර විභාගය තියෙනවා මේ මේ සිත් ටික මේ මේ චෛතසික ටික කියලා අර තියෙන සිත් ටිකේ විභාගය තියෙනකොට මේවා තමයි හේතුක කුසල මේවා තමයි කියලා ওই විදිහට තියෙන හින්දා ඒක අර ඒවත් එක තියෙන වචන ටික ඒ හින්දා අමාරු කියලා හිතෙනවා ඒ ඒ වචන ටික අපි භාෂාවක් ඉගෙන ගන්නවා ඉගෙන ගන්න ඕනේ. හරි? වචන ටික ඉගෙන ගත්ත ගමන් එකම වචන ටිකක් ඔය ඉගෙන ගන්න තියෙන්නේ. ඒවම ඒවමයි ආය ආය ඉදිරියට තියෙන්නේ. ඒතර හොඳට මේක තේරෙනවා. ඊට පස්සේ පොඩි මතකයක් තියාගන්න. ඒ ටික මතක තියාගත්තා නම් ඉතින් ටික ඔක්කොම අපූර්වවට කරගෙන යන්න පුළුවන්. ඒ ටික මතක නැතුව ඉස්සරහට යන්න ගියාම තමයි අරක ඔළුව කකිනවා කියලා නම් අනේ මන් දන්නේ මට නම් තේරෙන්නේ නැහැ. කියලා අතාරින්න අර සැකිල්ල නැති හින්දා. ඒක මම හැම වෙලෙම කිව්වේ අර සටහන ඇඳගෙන ඉන්න කියලා. ඉතින් හොඳයි අද අපි කතා කරන්නේ ඒ සද්ධාරාමණේ වගේම අපි අනිත් එක කතා කරා ධම්මාරාමණේ ගැනයි කතා කරන්න තියෙන්නේ. එතකොට චක්කු සෝත ඝාන ජීවයා කාය කියන ඒවට අරමුණු වෙන්නේ නැති මනෝද්වාරයට විතරක් අරමුණු වෙන දේවල් වලට කියන ධම්මාරම්මණය කියලා. හරිද? දැන් ඒක උඩට අපිට පැහැදිලි. දැන් එකක් උදාහරණයක් අපි නිකන් ගමු. තරහ කියන්නකෝ. තරහ ඇහැට අරමුණු වෙනවද? කනට කනට අරමුණු වෙනවා කනට පාරක් ගදිච්ච වෙලාව තරහ නේද? කනට අරමුණු වෙනවද? ඒ කියන්නේ ශබ්දයේ වශයෙන් තරහ අරමුණු වෙනවද? නෑ. නේද? ගන්ධයේ වශයෙන් නේද? අද පුදුම තරහ ගඳක් තිබ්බේ. නෑ. නේද? රසයේ වශයෙන් නෑ. ස්පර්ශ වශයෙන් නෑ. හරිද එහෙනම් චිත්ත, චෛතසික, ඒ වගේම ප්‍රසාද රූප, සුකුම රූප කියලා තියෙන රූප රූප විභාගෙදී අපි ඒවා හොඳට පැහැදිලි කරලා දෙන්න. ප්‍රසාද රූප කියන්නේ ඒක අපි දන්නවා නේද? එතකොට ඒ ඒ රූප විභාගයේදී අපි ඒක සාකච්ඡා කරන සුකුම රූප කියලා තියෙන රූපයන් ඇත්තන සුකුම රූප කියන්නේ ප්‍රසාද රූප පහයි රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ සංඛ්‍යාත පඨවි පඨවි තේජෝ වායෝ යන මේ 12 ඇරෙන්න ඉතිරි රූප ටික ඉතින් 16ක් තියෙනවා. ඒ 16ට කියන සුකුම රූප කියලා. ඒවා රූප 28 ගැන අපි සාකච්ඡා කරන දෙයේදී රූප විභාගයේදී ඒක තේරෙවි. එතකන් ඒක අතාරින්න. එහෙනම් සුකුම රූප කියලා තියෙනවා. එහෙනම් චක්කු ප්‍රසාදේ, සෝත ප්‍රසාදේ, ගාන ප්‍රසාදේ, ජීව ප්‍රසාදේ, කාය ප්‍රසාදේ යන ප්‍රසාද රූප ටිකත් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන එකට සංඛ්‍යාත වෙන පඨවි තේජෝ වායෝ යන මේ ඒතර 12යි. ඒ 12 ඇරෙන්න ඉතිරි 12 ඉතිරි 16ට කියන සුකුම රූප කියලා. එතකොට මොනවද මේ ප්‍රසාද රූප, සුකුම රූප, චිත්ත, චෛතසික, නිබ්බාන, පඤ්ඤප්ති කියලා තියෙන කොටස් ටිකට කියනවා හයක් උතන. ප්‍රසාද රූප, සුකුම රූප, චිත්ත, චෛතසික, නිබ්බාන, පඤ්ඤප්ති කියන කොටස් හයට කියනවා ධම්මාරම්මන කියලා. ඒ කියන්නේ ඇත්තටම සිත මනෝද්වාරයට මොනවද ධම්මාරම්මන කියන්නේ ඒ විදිහට මත තියාගත්තම ඇති. මොකද්ද ධම්මාරම්මන කියන්නේ මනෝද්වාරයට පමණයි මේවා ගෝචර වෙන්නේ. හරි? මනසට විතරයි ගෝචර වෙන්නේ. ඒවා ශබ්ද වශයෙන්, රූප වශයෙන්, නැත්නම් වර්ණ වශයෙන්, රූප වශයෙන්, ගන්ධ වශයෙන්, රස වශයෙන්, ස්පර්ශ වශයෙන් ගෝචර වෙන්නේ නැති. අනිත් ඒවා ටික උදාහරණේ පැහැදිලි තරහ කියන එක ගත්තොත්, ඊර්ෂ්‍යාව කියන එක ගත්තොත්, ක්‍රෝධය කියන එක ගත්තොත් කවදාකවත් ඇහැ කන නාසය දිව ශරීරයට ගෝචර වෙන්නේ ඒක එහෙම මතක තියාගත්තා. ඒකට කියන ධම්මාරම්මන කියලා. එතකොට ප්‍රඥාප්ති කියලා කියන්නේ ව්‍යවහාරයේ පිණිස පනවා ගන්නලද පරමාර්ථ නොවන සියලුම ධර්මයන් වලට. හරිද? ව්‍යවහාරයේ පිණිස පනවා ගන්න ඒකට කියන ප්‍රඥාප්ති කියලා. එතකොට දැන් අපි දන්නවා එතන චිත්ත චෛතසික නිබ්බාන ප්‍රඥාප්ති කියලා මම කිව්වේ. ප්‍රඥාප්ති කියන්නේ දැන් දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම අම්මා කියලා ගත්තොත් එහෙම අම්මා කියලා කියන්නේ ව්‍යවහාරයේ පිණිස පනවා ගන්නා ලද පරමාර්ථන වන යම්කිසි නමක් නේද? එතකොට එන්න ඒවා අරමුණු ඒ ඒවා මේ ඒ සියල්ල ප්‍රශ්නාර්ථ කියන විහාර පිණිස පනවා ගන්න පරමාර්ථ නො වූ සියලුම ධර්මය පරමාර්ථ නො වූ සියලුම ධර්මය මේ සියල්ලම පංචද්වාරයන්ට ගෝචර වෙන්නේ නැහැ. හරිද? දැන් අම්මා කියන එක ඇත්තටම ඇහැට පේන්නේ හොඳට තේරුම් ගන්න මේ කතාවේ කාරණාව ඇහැට පේන්නේ රූපය. අම්මා කියන කරමුණු වෙන්නේ සිතට. ඇහැ කවදාකවත් මේ දකින්නේ අම්මාව කියලා දන්නේ නැහැ. හරිද? දකින්නේ අම්මාව කියලා දන්නේ නැහැ. අපි කියනකට කියන්නේ මොකද්ද? මං අම්මාව දැක්කා. හරිද? මං අම්මාව දැක්කා කියලා කියන්නේ. හරිද? මං අම්මාව දැක්කේ නැත. මං දැක්කේ අම්මාගේ රූපය. නේද? රූපය එතන ඇත්තම කියලා නැතිනම් ඒ ඒ රූපාරම්මණය විතරයි. ඒකත් හරියට බැලුවොත් එහෙම එකුත් නෑ එතන. හරිද? නමුත් ඒ රූපේ හේතු වෙලා තියෙනවා. ඒක නේ ඒක සම්මත වශයෙන් අම්මා කියලා ගන්න පුළුවන් එකක්. දෙයට වෙනස් දෙයක්. අපි ආරම්භන සංග්‍රහයේදී ඒක කතා කරලා ටිකක් හරි. ඒතර මේ ඔක්කොම මනෝද්වාරයට තමයි අරමුණු වෙන්නේ. මේ සියල්ල මනෝද්වාරයට ගෝචර වෙන්නේ ඒකද ඒවට කියන ධම්මාරම්මන කියලා. එතකොට මේ මේ අපි හයක් කිව්වා මොනවද මේ ප්‍රසාද රූප, සුකුම රූප, චිත්ත, චෛතසික, නිබ්බාන සහ පඤ්ඤාත්ති කියලා. මේවා මිශ්‍ර අමිශ්‍ර වශයෙන් කොටස් දෙකකට බෙදනවා. රූප, ශබ්ද, ගන්ධ, රස කියන ගෝචර රූප සතර වෙන තියෙන හැම වෙලෙම වෙනමයි තියෙන්නේ. ඒවා මිශ්‍ර වෙන්නේ නැහැ. ඒකින්ද ඒවට කියනවා අමිශ්‍ර අරමුණු කියලා. රූපය පැහැදිලිවම රූපෙමයි. ශබ්ද ගන්ධ රස. හැබැයි පොට්ටබ්බ ආරම්භය නැත්නම් ස්පර්ශය කියන එක පඨවි තේජෝ වායෝ කියන භූතත්‍රයෙන් අපි මතකද කතා කරා තේජෝ නෑ කියලා තේජෝ ඇයි තේජෝ කියන එක ස්පර්ශයට දැනෙන එකක් නෙවෙයි ඒක මේවා අමිශ්‍රව මේවා මිශ්‍ර වෙන එකට හේතුය මේ කියන්නේ මේවා මුසු කොට තබා ගන්න එකතු කරලා තියාගන්න ක්‍රියාව තමයි ආපෝ කියලා කියන්නේ. එතකොට අපේ ශරීරයට ආපෝ කියන ක්‍රියාව දැනෙන්නේ නැහැ. ස්පර්ශයක් විදිහට ආපෝ කියන එක දැනෙන්නේ නැහැ. උෂ්ණය දැනෙනවා. වායෝ දැනෙනවා. තද ගතිය, පිම්බෙන ගතිය දැනෙනවා. තද ගතිය දැනෙනවා. එතකොට ඒවා මිශ්‍ර වෙලා තියෙන ආපෝ ධාතුව දැනෙන්නේ නැහැ. නමුත් එතන ඒක මිශ්‍ර ආරම්භණයක්. ඒකෙන් දේවල් කියන මිශ්‍ර ආරම්භන කියලා. එතකොට ධම්මාරම්මණය නාම රූප නිබ්බාන පඤ්ඤාති ධර්මයන්ගේ වශයෙන් ඒවා මිශ්‍ර අරමුණු. ධම්මාරම්මණය ගත්තොත් එහෙනම් නාම රූප නිබ්බාන පඤ්ඤාති වශයෙන් තියෙන ඒවා ඒකේ මිශ්‍ර අරමුණු. එතකොට තවත් පැත්තකින් ගත්තොත් ආරම්මණු කිව්වහම අපි අහලා තියෙනවා ditta sutta muta කියලා කොටස් තුනකට බෙදෙනවා. හරිද? මේවා සාමාන්‍ය ව්‍යවහාරයේ තියෙන ඒවා. මම ගොඩාක් තද බලව තියෙන අපිට ගොඩාක් ප්‍රයෝජනක් නැති ඒවා ගැන පොත්පත් බලලා ඉගෙන ගන්න කියලා ඒවා අතහැරලා ඉන්නේ යන්නේ සමහර ඒවා සමහර කොටස් අතහරිනවා. නමුත් ditta sutamuta කියලා අපි හුඟක් වෙලාට අහලා තියෙනවා. නේද? ඒක ditta sutamuta කියලා කියන්නේ මොනවද කියලා බලා ගන්න ඕනේ. ඇසින් දකින රූපය දිත්තාරම්මණය. ඇසින් දකින රූපයට කියනවා දිත්තාරම්මණය. කනින් අසන ශබ්ද සුතාරම්මණය. එතකොට ඝාන ජීවයා කාය කියන ద్వාර තුනෙන්ම විඳගන්න ගන්ධ රස පොඩ්ඩක් පොට්ටබ්බ කියන අරමුණ වලට කියනවා මුත කියලා. හරි? කොහේ හරි දැනක තිබ්බොත් එහෙනම් දිට්ඨ සුත මුත කියලා. එතකොට ඔන්න බලන්න ඒක හැදෙන්නේ ඇහෙන් ඇති වෙන ආරම්මන වලට කියනවා දිට්ඨ ආරම්මන කියලා. කණෙන් ඇසෙන ඒවාට කියනවා සුත කියලා. ඊළඟට ගාහන ජීවයා කාය කියන ద్వාරත්‍රයෙන් විඳින ගන්ධ රස පොට්ටබ්බ යන ආරමුණ වලට කියන මුත කියලා. එතකොට ditthසුත මුත වශයෙන් සලකන්නේ ඇත්තටම ගත්තොත් එහෙම ඒකේ ආයසෝ චිත්තක්ෂණ 17 ගත වුණාට පස්සේ ඒ ඒ ඒ රූපය ditthසුත මුත වශයෙන් සලකනවා. ඒ එන්න ඒ කියන කාලික වූ නැත්තම් ඒ වර්තමාන වෙච්ච ditthසුත මුත අරමුණු එන්නේ මනෝද්වාරයටයි මනෝද්වාරයෙන් කාලත්වයට අයත් අරමුණු ඒ කාලත්වයටම අදාළ. මොකද අතීත කාලයව අනාගත කාලයව කොයි වෙලාවකත් මේ චක්කුසෝත ගාන ජීවයා කාය කියන ඒවට අරමුණු වෙන්නේ නැහැ. ඒක ප්‍රත්‍යুৎපන්නේව විතරයි. ඉතින් එතකොට මේ අතීත අනිත් කාලත්‍රයට අයිති මේ දේවල් වලට ඒ මනෝද්වාරයට අරමුණු වෙන ඒවාට කියනවා ditta sutta mutta කියලා. එතකොට රූප අරමුණක් ගත්තම අපි ගත්තත් එහෙම රූප අරමුණක් ගැන හටගන්න චක්කුද්්වාරික සිත් තියෙනවා. එතකොට ඒවා රූපාරම්මණය ඒ රූපාරම්මණය ප්‍රතිඋපන්න රූපය අතීත රූපය එතකොට ඒ රූපාරම්මණය කොටස් දෙක තුනකට බෙදෙනවා. අතීත අනාගත සහ ප්‍රත්‍යুৎপন্ন කියලා. හැබැයි අපි ගොඩාක් කතා කරා මේ රූපේ පවත්නා චිත්තක්ෂණ රූපය තියෙන චිත්තක්ෂණ 17 ඇතුළතදී ඇතිවෙන ඒ රූපය තමයි ප්‍රත්‍යুৎপন্ন රූපය කියලා කියන්නේ. එතකොට මේ චිත්තක්ෂණ ටික ගත වුණාට පස්සේ මේ රූපාරම්මණය අතීත රූප කියලා අපි කියනවා. එතකොට ඉදිරියේදී හට ගැනීමට තියෙන රූප වලට කියනවා අනාගත රූප කියලා. එතකොට ඒ රූප චක්කු ద్వාර සිත් වලට අරමුණු වෙන්නේ මේ ප්‍රත්‍යুৎපන්න රූපේ විතරයි අතීත රූප අනාගත රූප අරමුණු වෙන්නේ නැහැ. එතකොට අරමුණු වශයෙන් ගත්තාම සෝතද්්වාර එකත් එහෙමයි ගානද්්වාරික අන්න ඒ විදිහට අපි අරමුණු ගැන ඔය ප්‍රමාණයෙන් දැනගත්තාම මම හිතනවා ප්‍රමාණවත් කියලා ඊළඟට අපි මේකේ තියෙන වස්තු සංග්‍රහය පිළිබඳ සාකච්ඡා කිරීමයි සිද්ධ කරන්න බලාපොරොත්තු වෙන්නේ. මොකද අර සිත් එක්ක තියෙන සිත් චිත්ත චෛතසික සහ ඒ කොටස් තුනේ තියෙන 53 ඒ ભેදයන් යම් ප්‍රමාණයකට අපි දැනගත්තාම ඒකේ අත්‍යවශ්‍ය කාරණා ටික අපි දැන් සාකච්ඡා කරා. ඒකෙන් ඒ සිත් යෙදෙන හැටි අපිට අවශ්‍ය නම් පසුව කෙනෙකුට සිත් බෙදලා යන මේ අරමුණු අනුව සිත් බෙදලා යන හැටි ගවේෂණය කරන්න පුළුවන් හිමිසරේ පොත්පත් ආශ්‍රයෙන් අරමුණු වෙන හැටි එක එක එක එක සිත් වලට ඒ ඒ අරමුණු අරමුණු ගත වෙන විදිහ ආකාරය පිළිබඳව. හොඳයි. දැන් අපි එතකොට අවසාන කොටසට එළඹෙනවා. මම කිව්වා මේකේ අපි මූලිකව අපිට අත්‍යවශ්‍ය දේවල් ටික තමයි සාකච්ඡා කරන්න යන්නේ කියලා වස්තු කියලා කියන්නේ මොනවද කියලා අපි කතා කරමු. එතකොට චිත්තචෛතසිකයන් කියලා කියන තෙපනස් ධර්මයන් වස්තු වශයෙන් බෙදා දැක්වීමට කියන වස්තු සංග්‍රහය කියලා. එතකොට චිත්තචෛතසිකයන්ගේ ඉපදීමට උපකාර වන ස්ථාන වලට කියන වස්තු කියලා. හරිද? චිත්තචෛතසිකයන්ගේ ඉපදීමට උපකාර වන ස්ථාන වලට කියන වස්තු කියලා. නාම රූප දෙකෙන් සත්‍යය පිළිබඳ නාම ධර්මයෝ රූප ධර්මයන් සත්‍යය පිළිබඳ වූ නාම ධර්මයන් මොන හරි තියෙනවා නම් ඒවා රූප ධර්මයන් ඇසුරු කොටමයි තියෙන්නේ. ඒක අපි දන්නවා. ඒයින් පිටත නාම ධර්මයක් ඇත්තේ නැහැ. ඒ කියන්නේ දැන් නාම ධර්මයක් හට ගන්නවා නම් මෙතන ඒවා ඉන්නේ රූප ධර්මයන් ඇසුරු කොටගෙන තමයි සත්‍යය පිළිබඳ. ඒකෙන් පිටත නාම ධර්මයක් කොහොමත් නැහැ. ඒකට එහෙම බලනකොට කර්මය නිසා හටගත්තා වූ කර්මජ වූ වස්තු නාමයේ ලබන්නා වූ ස්ථාන 6යි. මොනවද මේ කියන වස්තු නාමය ලබන්නා ස්ථාන හයයි චක්කු වස්තුව සෝත වස්තුව ඝාන වස්තුව ජීව වස්තුව කාය වස්තුව සහ හෘද වස්තුව කියලා අපි සඳහන් කරන්නේ හයවෙනි එකට එතකොට මෙන්න මේ ආකාරයක වස්තු වස්තු කියලා කිව්වම ඒ ස්ථාන කොටස් හයකට බෙදෙනවා. එතකොට චක්කු ප්‍රසාද රූපයට චක්කු ద్వාරය කියලා අපි මේ වෙනකන් කතා කරන්නේ. එන්න ඒ චක්කු ප්‍රසාද රූපයටමයි චක්කු වස්තුව කියලා කියන්නේ. එතකොට දැන් මේ වචන ගත්තාම බය වෙන්න තමයි පාට චක්කු වස්තුව කියන්නේ මොකද්ද කියලා බලනකොට චක්කු ප්‍රසාදයටමයි අපි චක්කු චක්කු වස්තුව කියලා කියන්නේ. එතකොට චක්කු ප්‍රසාද රූපය රූපාරම්මණයන්ගේ අපේ රූපාරම්මණයන්ට ඇතුල් වීමට උපකාර වෙන හින්දා ඒකට කියනවා චක්කුද්්වාරය කියලා. රූපාරම්මණයට ඇතුල් වීමට උපකාර වෙන හින්දා කියනවා චක්කුද්්වාරය කියලා. එතකොට චක්කු විඥානයේ උපදීමට ස්ථානයක් වෙන බැවින් කියන චක්කු වස්තුව කියලා. මොන බලන්න ඇයි අපි එහෙම කියන්නේ? චක්කු ප්‍රසාදය ගැනයි මේ කතා කරන්නේ. ඒක අර අපි දන්න අර අර දැන් ශබ්ද රූපය ගැන අපි සෝත රූපය සෝත සෝතාරම්මණය ගැන කතා කරා. සෝත ප්‍රසාදය තමයි මේ සෝතාරම්මණයට ඇතුල් වෙන්න ඉඩ දෙන්නේ. ඒ ඇතුල් වෙන්න ඉඩ දීම හින්දා කියන ద్వාරය කියලා. හරිද? සෝත විඥානය හටගන්න වස්තුවක් වෙන හින්දා කියනවා ඒකට සෝත වස්තුව කියලා. සෝත සෝත ප්‍රසාද රූපේට සෝත විඥානය ඉදීමට ස්ථානයක් වෙන හින්දා ඒකට තැනක් වෙන හින්දා ඒකට කියනවා සෝත වස්තුව කියලා. ගාන ප්‍රසාදේ ගාන විඥානයේ ඉදීමට ස්ථානයක් වෙන හින්දා ඒකට කියනවා ගාන වස්තුව කියලා. ජීව ප්‍රසාදේ ජීව විඥානයේ ඉදීමට ස්ථානයක් වෙන බැරි ඒකට කියනවා ජීව වස්තුව කියලා. හරිද? ඒකයි ඒ වස්තු වශයෙන් සඳහන් කරනවා. ඒතකොට කාය ප්‍රසාදය කියන එක කාය විඥානය උපදින්න හේතු වෙන හින්දා කියනවා කාය වස්තුව කියලා. එතකොට මේ දිපංච විඥානයන් අපි දන්නවනේ ඒවට කියනවා අපි දිපංච විඥානයන් කියලා. ඒක අපි කතා කරලා තියෙනවා බොහෝ වාරයක් දෙපස් විඥාන කියලා කතා කරේ ඒ ටික. ඒතර මේ දිපංච විඥානයන් හැර මනෝ ධාතුව මනෝ විඥාන ධාතු නම් වූ ඉතිරි 79ක් සිත් ඉපදීමට ස්ථාන වෙනවා. අන්න බලන්න දැන් විග්‍රහ කරගන්න ලේසියි. හරිද? මනෝ ධාතුව සිත් උපදින්න අර දැන් නේද අපි දන්නවනේ සිත් උපදින උපදින්න හේතු වෙන හින්දායි එතෙන්ට වස්තුව කියලා කිව්වේ කියලා විඥානයේ උපදින්න ස්ථාන වෙන හින්දා. එතකොට බලන්න සිත් ඔක්කොම 89යි කෙටි වශයෙන් ඒකෙන් දෙපස් විඥානය හරියහම තව 79ක් තියෙනවා. මේ 79ටම ස්ථානයේ විදිහට කර්මයෙන් ජනිත වුණ මෙන්න මේ හෘදයයි කියලා සම්මත අවයව තුළ පවතින ලේ ධාතුව හෙවත් මේ අභිධර්මයේ තියෙන විදිහ කර්මය කර්මයෙන් හැදිච්ච පපු මැද ප්‍රදේශයේ තියෙන හෘදයයි සම්මත අවයවය තුළ පවතින ලේ ධාතුව හෙවත් ලෝහිතය කියන්නේ ලේ ධාතුව ඇසුරු කොට ඇත්තා වූ ප්‍රතිසන්දිචනයේදී පහළ වෙන වස්තු දස්ත රූප කලාපයට ඇතුළත් හෘද වස්තු රූප પરම්පරාවට අයත් රූප ධර්මයට කියනවා හෘද වස්තුව කියලා. දැන් හෘද වස්තුව කියලා කියන්නේ එතන තමයි මේ කියන සිත් උපදීමට හේතු වෙන කාරණා. එතකොට මේකදී අපි ලොකු පටලැවිල්ලක් ඇති කරගන්නවා මොකක්ද මේ මනස කියන්නේ කියලා. මේවා කිසියම් පැටලීමක් ඇති කරගන්න ඕන දේවල් නෙවෙයි. මේවා රූප සහ අරූප පිළිබඳ කතා නේද? මේකේ කොතනවත් කියලා තියෙනවද ලේ ධාතුවයි සිත කියලා. රූපයත් එක්ක මේක සම්බන්ධ කරගන්න ඕනේ නැහැ. මම මේ අත්තන්ට ඔක තේරුම් කරන්නේ මේ පහසු උදාහරණ ගත්ත හැකි. අපි දන්නවා මේ ගුවන් විදුලි කියන්නේ ගුවන් විදුලි යන්ත්‍රයක් තියෙනවා. මේ ගුවන් විදුලි යන්ත්‍රයෙන් ශබ්දය ඇහෙනවා අපිට. නේද? ඒ ශබ්දය ඇහෙන්නේ කොහෙන්ද? ස්පීකරගෙන්. ඊට එහා ඒකේ තියෙන කුමන හෝ වස්තුවක් ශබ්දය උපද්දවනවද? නැත්නම් අරහෙන් විකාශනය වෙච්ච එක ඇහෙන්නේ කොහෙන්ද? නේද? ඇහෙන්නේ කොහෙන්ද එතකොට? මේක ස්පීකර් එකට ආවේ කොහෙන්ද? අන්න ඒ වගේ ප්‍රශ්න උපදින අපි නිකන් සරල උදාහරණයක් ගත්තොත් ඒක දන්නයි දන්නවා ඒක කොහොමද අරහෙන් එන එක මෙහෙට ආවේ කියන එක ඒ ගුවන්විදුලි තරංග හමුවේ. එතකොට ඒ ගුවන්විදුලි තරංග කාටවත් ලැබුණද? දැක්කද? නේද? ඇහුණද? මේ තරංගය ඇහුණද? නෑ මොකක්වත් නෑ. ස්පීකරෙන් එන සද්ද තමයි ඇහුනේ. අපි නිකන් ඒ වගේ හිතමු මේක ඒ එතන තියෙන උපකරණ ටික හේතු වෙලා තමයි මේක හැදෙන්නේ නේද වෙනත් හේතු තියෙන අපෙත් ඒක කියන කර්මය හේතු වෙලා මේක හැදෙන්නේ අර ගුවන් විදුලියේ තියෙන උපකරණ ටික ට්‍රාන්ස්මීටර්ස් අනම්මනම් ඔක්කොම එකතු වෙලා ඒ ඒවා ඒවායේ තියෙන වයර් ටික අඩුම ගානේ ඒකට දාන බැටරියක් ඕනේ හරි ඒක දාන බැටරියෙන් එන කරන්ට් එකක් ඕන කරන්ට් එක නැත්තම් මේක හැදෙන්නෙම නෑ අනිත් ඔක්කොම ටික තිබ්බට හැදෙන්නේ නෑ එතකොට දැන් කවුරු හරි ගෑ මේකේ මූලික දේ තමයි බැටරි දෙක. බැටරි දෙක නැත්තම් බැටරි දෙක නැත්තම් මේක නෑ. නේද? කවුරු කියන්නේ මේකේ මූලික එක තමයි ස්පීකර් එක. නෑ මේ ඔක්කොම හේතුවක් හින්දා හේතු වෙලා මෙතන යම් කිසි දෙයක් යම්කිසි සිද්ධියක් සිද්ධ වෙනවා. අන්න ඒ වගේ මනස හේතු වෙනවා මේ සමහර දේවල් මතක් වෙන්න නේද? මතක් වෙන්න. ඒ හොඳට දන්නවා අපි මනසට ඔළුවට පාරක් වැදුණොත් නැත්තම් මේ මොළයට මනසනේ අපි මොළය කියන්නකෝ. මොළයට පාරක් වැදුණා සමහර අය අමතක වෙනවා. අපි කියන ඔළුවේ කල් වුණා කියලා. නේද? ඒ වගේම ලොකු මානසික පීඩනයක් ආවම සමහර ඒවා අමතක වෙනවා. එතකොටත් ඔළුව රිදෙන්නේ අපි. නේද? එතකොට මේ මේ සම්පූර්ණ මේ ඔක්කොම යම් පද්ධතියක් හේතුවෙන් මෙතන යම් වැඩ වෙනවා. හැබැයි මේක ප්‍රධාන තැන තමයි මේ විඥානය උපද්දවන ප්‍රධාන තැන තමයි හෘදය වස්තුව කියලා කියන්නේ. ඉතින් ඒකයි ඒක හරියට අර්ථ දක්වා තියෙනක හොඳට අපි තේරුම් ගන්න කර්මයෙන් ජනිත වුණා වූ. කර්මෙන් මේක ජනිත වෙන්නේ. කර්මයෙන් ජනිත වුණා වූ පපුව මැද පිහිටි කර්මයෙන් ජනිත වුණ ජනිත වෙලා පපුව මැද පිහිටි හෘදය සම්මත අවයවය තුළ පවත්නා මේ ධාතුව. හරිද? ඒක හරි කාරණාවක් තියෙනවා එතන. මම නිකන් කියන්නේ මට හිතලා තියෙන දේවල් ටිකක් මේ කියන්න යන්නේ. මේ අපි මොකද්ද හෘද වස්තුවක් සකස් කරනවා නේද? ඒ කියන්නේ අර බයිපාස් කරන්නේ. ඒ වෙලාවෙත් මේක මේ මේක මොකද කරන්නේ මේ ඒ ගැහෙන එක නවත්තන්නේ නෑ නේද? ඒක ඒ ඔපරේෂන් කරන වෙලාවෙත් මේකේ ඒ ලේ ධාතුවේ ක්‍රියාත්මක භාවය තියෙනවා. සම්පූර්ණ ලේ අයින් වෙන්නේ නැහැ. ඉතින් අපි ඒක වෛද්‍යවරුත් එක්ක ඉදිරියේදී සාකච්ඡා කරමු තව. එතෙන්දි මොකක්ද වෙන්නේ කියලා මම දන්න හැටියට මම කතා කරලා තියෙන හැටියට එහෙම එකක් වෙන්නේ නැහැ. ඉතින් ඒකින්ද ඒක මේ මේ ශරීරයෙන් අයින් කරනවා. හැබැයි අයින් වුණා කියලා අපි අර රූපයත් එක්කම සම්බන්ධ කරපුවා තමයි ඔක්කොම ප්‍රශ්නේ එන්නේ. මේක නාම කොටසක්. නාම කොටස යම් කිසි දෙයක් ආශ්‍රය කරගෙන හටගන්න පුළුවන් සීමාවක තියෙනවා නම් මේ ඒක ක්‍රියාත්මක වෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒකින්ද ඒක ගැන අපි ලොකු පටලැවිල්ලක් ඇති කරගන්න ඕනේ නැහැ. මේක ඇහැට පේන රූපයෙන් පේන දේ ඉදිකටක නුල දානකොට පේනවා. ඒ එහෙම මනින්න ඕන එකක් නෙවෙයි. නේද? ඉතින් ඒකින්ද මේ තියෙන ආකාරයට අපිට තේරෙන හෘද වස්තුව කියන්නේ එහෙනම් දෙපනස් දෙපස් විඥානයේ ඇරෙන්න නේද? ඒ කියන්නේ විඥාන 10 ඇරෙන්න අනිකුත් සියලු සිත් ඇතිවෙන්න ස්ථානය වෙන ඒ සිත් ඇතිවෙන ස්ථානය වෙන කර්මයෙන් ජනිත වුණ පපුව මැද පිහිටි හෘදයයි සම්මත අවයව තුල තියෙන ලේ ධාතුව හෙවත් ලෝහිතය ඇසුරු කොටගෙන ඇත්තා වූ ප්‍රතිසන්දි විඥානයේදී පහළ වූ වස්තු දස්ක රූප කලාපයට ඇතුළත් හෘද වස්තුව. හරිද? ඒ රූප પરම්පරාවට රූප ධර්මයට කියනවා හෘද වස්තුව කියලා. එතකොට යම්කිසි රූපයක් කරනකොටගෙන අර්ථය හෝ අනර්ථය හදන්නේ නැද්ද? ඒ ඒ අපි හිතමුකෝ ඔව් නෑ මේ ඒකෙදි අපි මේ අත් දැක්ම අපිට හොඳට නැති වස්තු දසක රූප කලාපට අයත් මේ සිත් උපදින තැන කියලා ගන්නකො සිත් උපදින තැන කියලා ගත්තොත් හොඳට නැති මේ හෘදය වස්තුව එතකොට සිත් සියල්ලම අපි ගත්තොත් එහෙම විඥාන ධාතුන් වශයෙන් හතකට බෙදා ගන්න පුළුවන්කම තියෙනවා කියන්නේ මොකද අපි විඥාන ධාතුව කියන්නේ මොකද්ද කියලා සාකච්ඡා කරොත් එහෙම විඥානය කියලා කියන්නේ පැහැදිලිව අපි දැන් හැම වෙලෙම කතා කරලා තියෙන සිතට කියන තවත් නමක් කියලා විතරක් අපි මතක තියාගත්තාම ඇති. එතකොට තම තමන්ට අයත් ස්වභාවයේ ලක්ෂණය ඒ ඒ ඒ ඒ දේවල් වලට අයත් ස්වභාව ලක්ෂණය දරනකොට ඒකටත් කියන ධාතුව කියලා. එතකොට එහෙමනම් ඒ ඒ විඥානය ඒ ඒ විඥානය ඒ ඒ ඒ විඥානය Tamanට අයිති ස්වභාව ලක්ෂණ දරන හින්දා ඒකට අපි කියන විඥාන ධාතුව කියලා. විඥාන ධාතුව ගත්තාම අපි දැන් දැනට අපි ඉගෙනගෙන තියෙන ආකාරය අනුව කොටස් හතකට බෙදන්න පුළුවන්කම තියෙනවා. ඒක තමයි චක්කු විඥාන ධාතුව. එතකොට ඒ චක්කු විඥාන ධාතුව කියන එක ਸਰව සමයි චක්කු විඥාන සිද්දක විතරයි. සෝත විඥාන ධාතුව කියලා කිව්වොත් එහෙම සෝත විඥාන සිත් දෙක. ගාහන විඥාන ධාතු කියලා කිව්වොත් ගාහන විඥාන සිත් දෙක. ජීවා විඥාන ධාතු කිව්වොත් ජීවා විඥාන සිත් දෙකටයි කියන්නේ. කාය විඥාන ධාතුත් එහෙමයි ඒ සිත් දෙකට. එතකොට මනෝ ධාතු කියලා කිව්වොත් එහෙම පංචද්වාර වර්ජනය සහ සම්පටිච්ච සිත් දෙකට තමයි මනෝ ධාතුව කියලා කියන්නේ. එතකොට ඒ ටික ඔක්කොම ගත්තාම ඉතිරි වෙනවා අතනින් 10යි මනෝ ධාතුව කියලා ගත්ත පංචද්වාර වර්ජනය සහ සම්පටිච්ඡන කියන සිත් දෙකයි. එතකොට අතනින් 10 මේ දෙකයි 12යි. එතකොට ඉතුරු වෙනවා තව 76ක්. අන්න ඒකට කියන මනෝවිඤ්ඤාණ ධාතුව කියලා. මේක අපි ඊළඟ දවසේ පැහැදිලිවම සාකච්ඡා කරගමු. ඒ ටික අපි හොඳින් දැනගන්න ඕනේ ආරම්මන සංග්‍රහය වස්තු මේ මේ කියන ප්‍රකීර්ණක සංග්‍රහය වස්තු සංග්‍රහය ගැන තමයි අපි අද සාකච්ඡා කරේ යම් ප්‍රමාණයකට මොනවද වස්තු කියලා අපි දැන් කවුරු හරි කිව්වොත් එහෙම එකපාරටම චක්කු වස්තුව කියන්නේ මොකද්ද කියලා පැටලෙන්න පුළුවන්. දැන් අපි දන්නවා චක්කුද්්වාරයේ මේ චක්කු ප්‍රසාදයට ඇයි චක්කුද්්වාරය කියන්නේ ඇයි චක්කු වස්තුව කියන්නේ කියලා. එතකොට වස්තු සංග්‍රහය ඔන්න ඔය විදිහට බෙදෙනවා. මේක සිත් වශයෙන් බෙදෙන හැටි අපි සාකච්ඡා කරන ඊළඟ දවසේ යම් ප්‍රමාණයකට හෝ එතකොට අපිට පුළුවන්කම තියෙනවා යම් ආකාරයකට දැන් ප්‍රකීර්ණක සංග්‍රහය ඉවර කරගන්න. ඊට පස්සේ තියෙන බොහොම රසවත් කොටසක්. දැන් හැම එකෙකම අන්තිම හරිය ටිකක් සංකීර්ණයි. ඒ තමයි චිත්තවිති සංග්‍රහය. චිත්තවිති පැත්ත ගැන කතා කරනවා නම් ඒ පැත්ත කතා කරන්න එනකොට සිත් ගැන, චෛතසික ගැන ටිකක් හොඳින් දැනගෙන විශේෂයෙන් චෛතසිකයන්ගේ තියෙන ක්‍රියාකාරීත්වයන් ගැන හොඳින් තව ටිකක් ආයතරයක් බලා ගන්න ඕනේ. ඒ කොටස අපිට පහසුවෙන් ග්‍රහණය කරගන්න පුළුවන් වෙයි. සමහර දේවල් කියලා දෙන්න බොහොම අපහසුකම් ඇති වෙනවා මේ වගේ තැනක මොකද මම බෝඩ් එකක් පාවිච්චි කරන්නේ නැති හින්දා. ඒකින්ද සමහර කොටස් අපි මූලික කොටස් ටික දැනගන්නවා. හැමෝටම මම කියන්නේ මූලික කොටස් දැන් අපි දැන් සාරාංශයක් දන්නවා. මොනවද අපි කරේ කියලා. නේද? සාරාංශය දැනගත්තාම අපිට මේක හදාරන්න ලේසියි. හදාරන්න පහසුයි. සහ මම උපරිම මගේ එකම අරමුණ තියෙන්නේ මේ හදාරන්න සිත් පහල කරවීම විතරයි. හරි. ඒක මම දන්න ටික තමයි මේ කියන්නේ. නොදන්න දේවල් බොහෝමයක් තියෙනවා අපි ධර්මයේ බොහෝම ගැඹුරට හදාරන්න ඕන විශයක්. අපිට පුළුවන් විදිහට අපි මේකට ආරම්භයක් ලබා දීම විතරයි මේ सिद्ध කරන්නේ. හොඳයි. අද දවසේ අපි මේ කොටස තමයි සාකච්ඡා කරන්නේ. මම හිතන්නේ හැකි පමණින් තේරුම් ගන්නට ඇති කියලා. ආදරේ ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති Thank you.